ශාසනාව ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ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 සවන් දීමට සූදානම් වූ සිටින පින්වතුන් මේ සෙනසුරාදා දේශනා මාලාවක් වශයෙන් අපි පවත්වාගෙන ආවේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්සක් පැවතුම් සූත්‍රය සම්බන්ධ කරගෙන එහි ඇති ධර්ම කාරණා පිළිබඳව මේ පින්වතුන් දැනුවත් කිරීමක් අද දවසේ මේ දේශනාවේ පස්වෙනි දේශනාවේදී තියෙනවා මේ දක්වා පැහැදිලි කරපු ධර්ම කාරණාවලින් ඒ පාස්වග මහණුන් වහන්සේලාට බුදුහාමුදුරෝ දේශනා කරපු සූත්‍රයේ මූලිකව අන්ත දෙකක් අත්හැරීමෙන් සංසාර විමුක්තිය තියෙන බවත් ඒ අන්ත දෙක අතහැරීම මගින් හටගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය සම්බන්ධවත් පැහැදිලි කරන්න යෙදුණා. එෙහිදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක අංගයක් පමණක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කිරීම මේ සූත්‍රයේ තියෙන විශේෂ අවස්ථාවක් කියලා පසුගිය දේශනාවේදී පැහැදිලි කරා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය පමණයි පස්වග මහණුන්ට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තින්නේ වැඩි. එයින් අපි තේරුම් ගත යුත්තේ පස්වග මහණුන් මේ වන විටත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග වලින් සංසාරේ හදන්නේ තත්ත්වයට සකස් කරගෙන තියෙන හැමනම් අංග හතක්. අවසාන අංගය වන සංසාර විමුක්තියට අවශ්‍ය අංගය තමයි ditthිය සංසාරයක් හදන්නේ නැති සත්‍යයට පත් කර ගැනීම. මෙන්න මේ අඩුව පමණයි මේ සූත්‍රයේදී බුදුහම්දුරුව පස්වග මානුන්ට පැහැදිලි කරන්නේ. එනිසාවෙන් මේ සූත්‍රය තුල සම්මා දිට්ඨිය සම්බන්ධව විස්තරයක් ඇතුළත් වෙලා තියෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ සංසාරයක් හදන්නේ නැති දිට්ඨියක්. මේ පින්වතුන්ට මතක ඇති මේ දේශනාවලදී අපි පැහැදිලි කරා සංසාරයේ හදන දික්ටි සංසාරගත සත්‍යයන්ට ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක තමයි මිත්‍යා දෘෂ්ටි හා කම්මස්සකතා සම්මාදිට්ඨිය. එනම් පස්සක මහණන් මේ වෙලාවේ හිටියේ දිට්ඨියක් කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් යුක්තයි. දැන් මේ පින්වතුනොත් පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්න ඕනම මොහොතක තියෙන දෘෂ්ටිය කම්මසකතා සම්මා දෘෂ්ටියයි. දැන් මෙතෙන්දී පසග මහන් ඒවන විට පුහුණු කළා වූ රූපාවචර අරූපාවචර ධානය ඒ වගේම මේ සංසාර විමුක්තියේ ඒ ධානෝනි නොලැබෙන නිසා වෙන දුෂ්කරක්‍රිය ආදී දේවල් කරලා මේ කායිකව කායික අරමුණු වල ස්වરૂපය අධ්‍යයනය කිරීමක් කරලා තියෙනවා. එන්නේ වගේ බොහෝ පළපුරුද්ද නිසාවෙන් මේ සංකල්පනා දක්වාම පසකමානුන්ගේ සංසාර විමුක්තියට ලං වෙලා තියෙනවා. ඒතකොට දික්කිය විතරයි සංසාරයක් හදන ස්වરૂපයේ තිබුණේ. ඒ නිසාවෙන් බුදුහාමුදුරුවෝ සංසාරයක් හදන දික්කිය තුල අන්තර්ගතය ගැන දේශනා කරනවා. පස්සග්මානුන්ට තේරෙන්නේ. එන සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත නිවන් අරමුණු වෙන නැත්නම් සංසාර විමුක්තිය සැලසෙන සංසාරයක් හදන්නේ නැති දිට්ඨියේ ස්වરૂපය. නැත්නම් ඒ දිට්ඨිය තුල අන්තර්ගතයේ මොන වගේද කියන එක පස්සක මහණුන්ට මුලින්ම පැහැදිලි කරනවා. එතෙන්දි පැහැදිලි කරන්නේ සංසාරයක් හදන්නේත් දිට්ඨියේ අන්තර්ගතයේ ආර්ය සත්‍ය හතරක් බවයි. ඒ ආර්ය සත්‍ය හතර තමයි චතුරාර්ය සත්‍ය කියලා අපේ ධර්මයේ තියෙන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ සංසාරයේ හදන්නේ නැති ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අන්තර්ගතය. දැන් එහි පළවෙනි කාර්ය සත්‍යය දුක්ඛාරි සත්‍ය තමයි අද දවසේ අපේ මාතෘකාව වශයෙන් පවත්වගන්නේ. මේ දුක්ඛාරි සත්‍ය පස්වගමානුන්ට පැහැදිලි කරන්න බුදුහාමුදුරුවෝ 아무තු දෙයක් නෙවෙයි දුක්ඛාරි සත්‍ය. අ ජාතිය ඉපදීම දුකයි. ඒ වගේම ජරාව වෙනස් වීම දුකයි. මරණය දුකයි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස කැමති දේ නොලැබීම ආදී වශයෙන් මේ පැහැදිලි කරන්නේ පසක මහණුන් ඉස්සෙල්ලා දන්නේ දෙයක් විදිහටමයි දුක. අවසානයේදී පෙන්නනවා දුක්ඛාර සත්‍යයේදී සංකිච්ඡේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. එහි තේරුම ගත්තොත් සරලව ගත්තොත් කෙටියෙන් කිව්වොත් පංචස්කන්ධ උපාදානයම දුකයි. එහෙම දේශනා කරන්නේ අන්තිමට කෙටියෙන්. ඊට පෙර කියනවා කාරණා ප්‍රධාන කාරණා කිහිපයක්. ඉපදීම දුකයි. ඒ වගේම ජරාව දුකයි, මරණය දුකයි, ශෝකය දුකයි. මෙතෙන්දී මේ සදාවතුන් සැලකිල්ලකට ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ සැලකිල්ලට ගන්න ඕන කාරණය නම් මේ ඉපදීම දුකයි කියන එක. ඒ වගේම ජරාව දුකයි, මරණය දුකයි. අවසානයේදී බුදුහාමුදුරගේ දේශනාව සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් පංචස්කන්ධ උපාදානයේම දුකයි. අපි අපි ශ්‍රාවකයේ විදිහට මෙතෙන්දී තේරුම් ගන්න උත්සාහගත යුතු ධර්මයක් තියෙනවා. දැන් මේ අවසානයේ තියෙන සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනකොට එහෙමනම් මේ අපි හිතන විදිහේ ඉපදීමද දුක එහෙම නැත්නම් ඉපදීම පංචස්කන්ධ උපාදානයේ ප්‍රතිඵලයක්ද කියන එක ටිකක් කල්පනාවෙන් බලන්න ඕන කාරණා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නම් ඉපදීම දුකයි. ඒ වගේ තව කරුණු කීපයක් දේශනා කරලා අවසානයේ කියනවා පංච සංකිච්ඡේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. කොටින්ම කියනවා නම් පංචස්කන්ධ උපාදානයේම දුකයි. එහෙනම් දැන් මේ ඉපදීම දුකක් වෙන්නේ ඒක පංචස්කන්ධ උපාදානයක් බවට පත් වුණා. එහෙනම් ඉපදීම කියන එකක් අපි ළඟට පැමිණෙන්නේ අපිට කියන්න පුළුවන් වෙන්නේ එයත් පංචස්කන්ධ උපාදානයක ප්‍රතිඵලයක් වශයෙන්. එහෙමනම් දැන් ඉපදීම දුකයි ජරාව දුකයි මරණය දුකයි කියන තුන ගමු. එහෙනම් ඉපදීම ජරාව මරණය කියන්නේ පංචස්කන්ධ උපාදාන වල ප්‍රතිඵලය. තවත් පංචස්කන්ධ උපාදානයක ප්‍රතිඵලය. එන්නම් සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරන එකේ අර්ථයක් නැති වෙනවා. දැන් අපිට අපි දන්නේ ඉදීමයි මේක පංචස්කන්ධ උපාදානයකින් ඇතිවෙච්ච ප්‍රතිඵලයක්ද කියන එකයි අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගන්න අපි මහන්සි වෙන්නේ නැහැ. මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන එතකොට අපිට වැටහීම අඩු වෙනවා. දැන් තව දෙයක් මේ දුක්ඛ ආර්ය සත්‍යයේ තියෙන ධර්ම කාරණා දිහා මේ සදහැවතු ඉගෙන ගත යුතුයි. දැන් මෙහිදී ඒ දුක්ඛ ආර්ය සත්‍යයේ තියෙන මුල් කාරණා තුන ගන්න. මේක විශේෂ කාරණා තුනක්. ඉපදීම ජාතිය දුකයි ජරාව දුකයි මරණය දුකයි එතකොට ජාතිය ඉපදීමයි මරණය කියන්නේ මේ මේ වර්තමානයේ ඉපදිච්ච එක අවසන් වෙන තැන. එතකොට සංසාරගත සත්‍යයගේ වර්තමාන කාලය ගත්තොත් වර්තමාන ජීවත් වීම දිහා බැලුවොත් මිනිසෙක් වෙන්න පුළුවන් වෙනස් සත්‍යෙක් වෙන්න පුළුවන්. ඒ වර්තමානයේ ජීවත් වෙන සංසාරගත මිනිසයාට එයාට උප්පත්තියක් හිමු වෙලාම තියෙනවා. ඒ ඒ මනුස්සත්වයේ ඉවර වෙන්නේ මරණය. එතකොට උත්පත්තියේ ඉඳලා මරණය දක්වා ඒකාකාර ජීවිතයක් මිනිසෙක් ගත කරන්නේ. හැම වෙලේම වෙනස් වෙනවා. කුඩා දරුවෙක් නම් තරුණ, මැදිවිය, වයස ආදී වශයෙන් වෙනස් වෙනවා. ඒ වගේම අපි ඉඳගෙන ඉන්න එක හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, ඔය ආදී වශයෙන් වෙනස් වෙනවා. ශාරීරික වර්ණයේ හැඩය උස, මහත, පළල, පොවත් වෙනස් වෙනවා. එතකොට කොයි දේවල් වෙනස් වෙන්නේ උප්පත්තියේ ඉඳලා මරණය දක්වා. එහෙනම් මේ හැම වෙනස් වීමකටම හේතුව ජරාවයි. එහෙනම් මේ එකම සන්තතියක උප්පත්තියේ ඉඳලා මරණය දක්වා මේ සන්තතිය වෙනස් කරන ධර්මය ජරාව නැත්නම් වෙනස් වීමයි. එහෙමනම් මේ ජීවිතයක සංසාරගත සියලුම සත්‍යයන්ගේ සංසාරගත ජීවිතය තුළ සුවිශේෂී ධර්මකාරණා තුනක් තමයි ජාතිය, ජරාව, මරණය. මේ මේ සම්බන්ධව කොයිතරම් දුරට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තැනක් හිමි වෙනවද? නැත්නම් මේ සියලුම මේ ලෝකයේ තියෙන සාංශාරය ස්වභාවය ඇති කරන්න මෙන්න මේ කාරණා තුනට කොච්චර බලයක් තියෙනවද කියලා බැලුවොත් බුද්ධ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ ත්‍රික නිපාතේ තයෝ ධම්ම කියන සූත්‍රය. මේ තයෝ ධම්ම සූත්‍රයේදී කියන දේශනා කරන තයෝ ධම්ම කියන්නේ ධර්මතා තුනක් කියන එකයි. ජාති ජරා මරණ කියන මෙන්න මේ ධර්මතා තුන මේ සංසාරගත සත්‍යයට බලපාන්නේ නැත්නම් ලෝකේ සම්මා සම්බුදුවරයෙක් පහළ වෙන්න අවශ්‍යයක් නෑ පහළ වෙන්නෙත් නෑ කියලා බොහෝම සරලව බුදුහාමුදුරුව මේ සයෝදාම සූත්‍රය දේශනා කරනවා. එහෙනම් අපේ මේ ජීවිතය තුළ ජාති ජරා මරණ තුන මේ මෙන්න මේ ධර්මතා තුන හැමෝටම සංසාරයට ලොකු සම්බන්ධයක් තියෙන ධර්මතා තුන. ඒ විතරක් නෙවෙයි මේ ධර්මතා තුන නොමැති මේ ධර්මතාව තුළ පවතින්නේ නැත්නම් සංසාරගත සත්‍යයකට බුදුහාමුදුරුව කෙනෙක් පහළ වෙන්නවත් අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුව පහළ වෙන්නේ මෙන්න මේ හේතුව උඩයි කියලා ඒ දේශනාවේ තියෙනවා තය ධම්ම සූත්‍රයේ. ඊළඟට අපි තව ටිකක් බැලුවොත් මේ දුක්ඛාරි සත්‍යයේ මේ තයෝ ධර්මයේ මුල් ධර්මතාව තුන අහක් කරාට පස්සේ ඊගාට තියෙන දුකක් වශයෙන් පෙන්වන ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, එතනින් ගියාම කැමති දේ නොලැබීම මෙන්න මේ වගේ දුක් මේවා දුක් වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නේ. මේ ටික පින්වතුනි ඇත්තටම අර උප්පත්තියයි මරණයයි අතර පවතින දේවල්. ප්‍රකට දේවල්. ශෝකය තියෙන්නේ උප්පත්තියයි මරණයයි අතර. යෙදෙන්න පුළුවන් දෙයක්. පරිදේවේ හැම යෙදෙන එකක්. ඒ වගේම දුක දුක කියලා හඳුන්වන්නේ කයට දැනෙන කායික දුක් වේදනාව. අකමැති වේදනාව. කයට දැනෙන වේදනාව. මේ කයට දැනෙන වේදනාව සාමාන්‍ය විදිහට දුක් වේදනාව වශයෙන් උත් ඒ කියන්නේ කායට සැපක් දැනෙන වෙලාවේ ඇති වෙන්නේ දුකක් නෙවෙයි දුක් වේදනාවක් නෙවෙයි නමුත් කයට දුකක් දැනෙන වෙලාවේ වේදනාවක් දැනෙන වෙලාවේදී අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන දුක කියලා හඳුන්වනවා. ඊට අමතරව අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලට අපි හිතන්නේ නැති අපි අකමැති අනිෂ්ට අරමුණක් එනකොට ඒ ඉන්ද්‍රියහරහා ඇති වෙන මානසික අසහනය හඳුන්වනවා දෝමනස්සේ කියලා. ඒතර කායිකෝ එන අසහනකාරී ස්වરૂපය හඳුන්වනවා දුක වශයෙන්. දෝමනස්සේ කියන්නේ අනිකුත් ඉන්ද්‍රියන් වලට වර්තමානයේ එන අරමුණේ අනිෂ්ට ස්වરૂපය අනුව. Taman අකමැති ස්වરૂපය අනුව මානසිකව හටගන්නා වූ විපර්යාසයට. ඒකත් හැම මොහොතෙකම තියෙනවා. උපායාසය කියන්නේ එතනින් ඇතිවන මානසිකව හා කායිකව වෙනසකට පරිවර්තනයට කියන උපායාසය. කලන්තය දෙන අය ඉන්නවා වෙලක් වෙලාවට සිහි නැති වෙනවා. ඉන්න තැන අමතක වෙනවා. ඒ වගේ දේවලුත් පැටෙන්නේ උපායාස ගන්නට. ඊළඟට කැමති දේ නොලැබීම කියන එක ඉතින් හැමදාම ජීවිතේ විවිධ අවස්ථාවල තම තමන් හදාගත්තේ කැමති දේවල් හදා ගන්නවා කැමති දේවල්. එතකොට නිකම්ම හැදෙනවා ජීවිතය තුල අකමැති දේවල්. එතකොට කැමති දේක් දැක්කත් සතුට වෙනවා. අකමැති දේ දැක්කොත් දුක් වෙනවා. දැන් මෙන්න මේ කියන එහෙනම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස එතනින් ගියාම කැමති දේ නොලැබීම කියන ඒවා හැම එකක්ම රඳාපවතින ඉන්නේ උප්පත්තියයි මරණයයි අතර. ඒ අතර තුන හට ගන්නා වූ අපිට අසහනකාරී මේ ජීවිතය නීරස කරන ධර්ම. හැමෝටම මේක පොදුයි. කාටවත් අනිවාර්යයෙන් මේවා නැහැ කියලා සත්‍යයක් සංකාරගතව හොයන්න බෑ. දැන් ඊළඟට දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ පස්වක මහණුන්ට මෙන්න මේ ලෝකයේ සංසාරයේ ජීවත් වෙන සංසාරගත සත්‍යයට දික්තියක් දැක්මක් තියෙනවා. ඒ දැක්මේ සංසාරය හදන ස්වરૂපයක් තමයි හැම සත්‍යයම මෙච්චර කල් දැනගෙන හිටියේ. එතකොට සංසාරයේ හදන විත්‍යයක් තියෙන සංසාරගත සත්‍යයට ඒ ජීවිතය තුලින් අහුවෙන්නේ මොනවද හානිදායක පැත්තෙන් ඔන්න ඔය කොටස් ටිකයි මොනවද ඉපදීම ජරාව මරණය ශෝකය දෝ පරිදේවය දුක දෝමනස් මේක ජීවිතයේ තුල රිංගලා ඉන්න තවත් ධර්මතා ටිකක් ඒ ටික රින්ගන්න පුළුවන් උන්නේ උප්පත්තියක් හා මරණයක් කියන දෙකක් අපිට හිමි වෙච්ච හින්දා. ඒතකොට මේ මෙන්න මේ ධර්මතා ටික රින්ගගෙන ඉන්නකොට ඒවැදී සංසාරගත සත්‍යයට මේ ඉපදීම කියන තනි දේ ගත්තොත්, උප්පත්තිය ගත්තොත් සංසාරයේ හදන දික්කියට සමහර විට ඉපදීම දුකයි සමහර විට ඉපදීම දුක නැහැ. අන්න සංසාරගත සත්‍යාවන අය මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ධර්මය අනුව තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මෙතෙන්දි දේශනා කරන්නේ සංසාර විමුක්තියේ ස්වභාවයයි. එහෙනම් සංසාර විමුක්තිය ලැබෙන විට ඒ සංසාර විමුක්තිය ලබා දෙන දිට්ඨියේ සම්මස්ස කතා සම්මා දිට්ඨිය නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගතයයි. අන්තර්ගතය හැම වෙලෙම කාරණා හතරකින් සම්බන්ධ වෙනවා. ආර්ය සත්‍ය හතර කියන්නේ ඒකයි. දැන් ඒ කියන්නේ මෙන්න මේ දෙයයි පින්වත්නි අපි හිතන්න ඕනේ. දැන් අපිට මේ බණ අහන්න තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් නෙමෙයි. කම්මස්සකතා සම්මාදිට්ඨිය. එතකොට කම්මස්සකතා සම්මාදිට්ඨියේ ඉන්න අපිට අපේම උපත ගැන ඉපදීම කියන එක දැන් උපාදාන වුණොත් ඒ කියන්නේ දැන් මතක් වෙලා හරි ඇහිලා හරි රූපයක් දැකලා හරි මොකක් හරි වෙලා අපේ තම තමන්ගේ උප්පත්තිය මේ වෙලාවේ මතක් වෙනකොට පෙලක් අයට ඒක සැපක්. මොන කම්මස්සකතාව සම්මාදිට්ඨියේ තියෙන වෙනස. පෙලක් අයට දුකක්. එහෙනම් පෙලක් වෙලාවට අපිට උප්පත්තිය ඉපදීම දුක. සමහර වෙලාවට සැප. ඔන්න ඒ දෙබිටි භාවය කම්මස්සගත සම්මාදිට්ඨිය. දැන් මේ පින්වතුන් වුණත් ඒක ජීවිතයේ අත්දකින්න. දැන් මේ පින්වතුන්ගේ උපන් දිනේ දිහි කරලා සාද පවත්තන. එතකොට උපන් දිනේ සතුටක්. ඒක උපත අපිට සැපක්. දැන් බුදුහාමුදුරෝ කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඔය වගේ ලස්සන නැහැ. මොකද උපතක් තියද එතන හැම වෙලේම දුකමයි. ආයේ සැපක් මාර් වෙන්නේ. දැන් අපිට ජීවිතයේ උප්පත්තිය සිහි වෙන වෙලක් වෙලාවල සැප වෙන්නත්, වෙලක් වෙලාවක දුක ඇති වෙන්නත් හේතු වෙනවා. ඒක විවිධාකාරයි. දැන් බෙලක් වෙලාවට සමහර වෙලාවලට Tamanට හිතෙනවා මම මෙහෙම ගැහැණු කෙනෙක් කියලා ඉපදීම හොඳ නැහැ. කාන්තාවන්ට එහෙම හිතෙනවා. ඒතකොට දුකක් තියෙනවා. එයාට ඒ වුණා ඉපදීමේ පිරිමි කෙනෙක් විදිහට ඉපදීම සැප. ඒ වගේම දැන් අපිම කතා කරනකොට අපි සතුටු වෙනවා අපේ උප්පත්තිය අපි සිංහල බෞද්ධයෙක් වීම ගැන. ඒ කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨියේදී අපි අපේ උප්පත්තිය ගැන සතුටු වෙනවා. නැත්තම් කවුරු හරි කිව්වොත් දැන් උපාසක මහත්මයා උපාසක මහත්මිය ඔයා හරි පින්වන්තයි. එතකොට අපිට ඒ පින්වන්ත වෙලා ඉපදුනා කියලා සතුටු වෙනවා. ඒක අපේ උප්පත්තිය හැම වෙලේම අපිට මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය යටතේ තියෙන හින්දා විතක දුක වෙන්න පුළුවන් විතක සැප වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ දැන් පස්වක මහණුන්ට පැහැදිලි කරනවා කවමදාවත්. ඔය කම්මස්ස කතා සම්මාදිට්ඨියේදී ඉපදීම, ජරාව, මරණය, සැප, දුක කියලා ભેදයක් විදිහට පෙන්නනට. ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ભેදයක් නෑ මේක ආර්ය සත්‍යයක්. කොහේද උපදීමක් උපාදාන වෙන්නේ? උපාදාන වෙනවා කියන්නේ ඇහැ කන නාස දිව කයෙන් තමන්ගේ උප්පත්ති හෝ අනුන්ගේ උප්පත්තියක් ගැන අරමුණු එමයි. ඒන ඕන තැනක තියෙන්නේ දුකක්ම. එතක මේක විශේෂත්වය මොකද්ද කුමක්ද කියලා බලන්න වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨියත් එක්ක සංසන්දනය කරන්න ඕනේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අපි ඒ ගැන හිතන්නේ වැඩි. අපි ඉන්නේ කම්මසගතා සම්මාදිට්ඨිය අපිට ඉපදීම මතක් වෙනකොට පෙලක් වෙලාවට සැපයි පෙලක් වෙලාවට දුකයි. ජරාව මතක් වෙනකොට ඒ කියන්නේ අපේ වයස වෙනස් වෙන එක ජරා වෙන එක. වයස් ගත වෙන එක පෙලක් වෙලාවට අපිට සැපයි. දැන් ඒ වගේ අවස්ථා තියෙනවා. අපි මේ වගේ වයසටපත් වෙලා නැහැ නේ. අරයා ඊට වැඩිය හොඳයි. ඒ වෙන්නේ කොහොමද? ජරාව කියන එක අපිට විතක සැපයි විතක දුක. ඒකට හේතුව මොකද්ද? අපිට සංසාර විමුක්තියේ තියෙන දිට්ඨිය සම්මාදිට්ඨිය නොමෙතික. එයි අපිට තේරෙනවා හැම දෙයක්ම මේ ජාතිය ගත්තා, ජරාව ගත්තා, මරණයත් ඕකමයි. සමහර මරණ අපිට සැපයි. දැන් හතුරෙක්ගේ මරණය අහනකොට සතුටක්. මිතුරුෙක්ගේ මරණය අහනකොට දුක. මෙන්න කම්මස්ස කතා සම්මාදිට්ඨියේ තියෙන දෙවදෑරුම් භාවය. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ඔහොම එකක් නැහැ කියලා කියන්නේ. මරණයක් කොහෙද තියෙන්නේ? ඒ මරණය ඇති වෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ඇති වෙනවා කියන්නේ කල්පනා වුණත් එකයි, ඇහුණත් එකයි, හිතුණත් එකයි, පෙනුණත් එකයි හැමතැනම තියෙන්නේ ඒකාන්ත දුක. කවදා සැපකට යන්නේ නැහැ. ඒතර රාතන් වහන්සේට එහෙම ගුණයක් නැහැ. දැන් අපිට දෙවදෑරුම් ගුණයක් තියෙනවා. ඔයිටත් වැඩිය ධර්ම වෙන්නේ දැන් මේ කියන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ කාරණා ටික අපේ ජීවිතයේ එක්ක බැඳිලා තියෙන ඕනම සංසාරගත සත්‍යයකට මේ කාරණා ටිකේ කම්මස්සගත සම්මාදිට්ඨියේ ඉන්නකොට විතක දුකක් විදිහට විතක සැපක් විදිහට ඒ සත්‍යයට තේරෙනවා ඒක අපිට උරුමයි. ඒ තේරෙන්නේ ඇයි? අපේ තියෙන සංසාරගත ස්වરૂපයයි. නැත්නම් සංසාර විමුක්තිය ලබා දෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියක් පිහිටියේ නැති එකේ ලක්ෂණයයි. දැන් බසරමාණුන්ට කියනවා ඔයගොල්ලන්ට මං කියන සම්මාදිට්ඨිය නැත්නම් සංසාර විමුක්තියට ගියොත් ඔන්නේ අදහස් එන්නේ නැහැ. මොකක්ද එන්නේ නැත්තේ? ඕනම જાතියක් උපාදාන වෙන තැන ඕන උප්පත්තියක් උපාදාන වෙන තැන තියෙන්නේ දුකක්මයි. ඕනම මරණයක් උපාදාන වෙන තැන තියෙන්නේ දුකක්මයි. මොන සම්මාදිට්ඨියේද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. කම්මසගත සම්මාදිට්ඨිය ඊට වෙනස්. ඊළඟට තව මෙතන ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කම්මසගත සම්මාදිට්ඨියේ අතර ලොකු වෙනසක්. උදාහරණයක් පෙන්නනවා. දැන් උපදීම කියන එක අපි ගත්තොත් මේ ඉපදීමට හේතුව දැන් උප්පත්තියට හේතුව මේ බණහන මේ ලෝකේ ඉන්න ඔක්කොටම එක එක හේතු කියන්න පුළුවන්. ඉපදුන්නේ ඇයි කිව්වොත් දැක්ම තුල තමන්ගේ දිට්ඨිය තුල තියෙන මේ ඉපදීමට මෙන්න මේවා තමයි බලපාලා තියෙන්නේ. කෙනෙක් කියනවා ඉපදින්න හේතුව මේ ජීව ස්වභාවය. නැත්නම් ඒක සාමාන්‍ය විදිහට ඔය ගස් කොළන් වගේම ඒ වගේ සිද්ධියක් විතරයි. තව කෙනෙක්ගේ දික්තිය තුළ තියෙන්න පුළුවන් කම්මසගත සම්මාදිට්ඨියම වෙලා මිත්‍යා දෘෂ්ටිය උනේත් නෑ. සම්මාසගත සම්මාදිට්ඨියම තියෙන්න පුළුවන් ඉපදින්න හේතුව කර්මය. ඒ අපි වගේ බෞද්ධයන්ට ඒ වගේ අදහස් තියෙන්න පුළුවන්. ඉපදීමට හේතුව කර්මය. ජාතියට හේතුව කර්මය. ඒ වගේම තව වෙන්න පුළුවන් තව කම්මසගත සම්මාදිට්ඨිය තියෙන සතුන් ඉන්න පුළුවන්. ලෝකේ ඉන්න අය අය ඉපදීමට හේතුව මහා බ්‍රහ්මය. මහා බ්‍රහ්මයාගෙන් තමයි ඉපදුනේ. මහා බ්‍රහ්මයා නැත්නම් මේ මිනිස්සු උපදින්නේ. ඒක එතකොට උපදීමට හේතුව විවිධාකාර වෙනවා. දැන් උග්‍ර භෞතිකවාදයෙන් හිතන්න පුළුවන් ඉපදීමට හේතුව මේ කියන ඥාන ඒ ඒ ඒකට භෞතිකවාදී අදහස. දැන් මෙහෙම මේ කම්මස්ස කතා සම්මාදිට්ඨියේ එහෙමනම් ඉපදීම ජාතිය කියන එකට හේතු ගණනාවක් එන්න පුළුවන්. දැන් බස්සලම ආනුන්ට දේශනා කරනවා හැබැයි මම අවබෝධ කරගත්ත සංසාර විමුක්තියේ තියෙන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය එහෙම නෑ. ඉපදීමට හේතු ගොඩක් නෑ. එකම එක හේතුවයි තියෙන්නේ ඒක තණ්හාවයි. ඔන්න ආර්ය සත්‍ය දෙවෙනි ආර්ය සත්‍යෙන්නේ එහෙමයි. එහෙනම් දැන් බලන්න අපි හිතුවොත් දැන් මේ පින්වතුන් මරණය කියලා හිතන්න තම තමාගේ මරණය. නැත්නම් ඥාතිවරයෙක්ගේ මරණය. අපි විග්‍රහ කරනවා මේ මරණයට හේතුව මේකයි. එක්ක ලෙඩක් ගැන කියයි. නමුත් වෙන වෙන දේවල් කියයි. අනතුරු හදිසි අනතුරුයේ ස්වභාවය කියයි. කොහොම ගොඩාක් කාරණා. එක එක පුජ්‍යලයට අනුව ඒ මරණයට හේතු ගණනාවක් අපිට තියෙනවා. මේක අම්මස්ස කතා සම්මාදිට්ඨිය යටතේ. නමුත් දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය යටතේ මරණයට තියෙන්නේ ඒ කායන හේතුව. මොකද්ද හේතුව? තණ්හාව. එහෙනම් උපදීමට හේතුවක් තණ්හාවමයි. ජරාවට හේතුවත් තණ්හාවමයි. මරණයට හේතුවත් තණ්හාවමයි. ශෝකයට හේතුවත් තණ්හාවමයි. ඔය විදිහට මේ දුකේ තියෙන ওই කාරණු ඔක්කොටම ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී එකක එකම එක හේතුවක් අනන්‍ය හේතුවක් ලැබෙනවා කියන එක තමයි මේ ධර්මය. කම්මසගත සම්මාදිට්ඨියේ විවිධ හේතුන් තියෙන්න පුළුවන්. එයාට තේරෙන්නේ මේ කුජලයට තේරෙන්නේ විවිධ හේතු. ශෝකයට හේතුව විවිධ වෙනවා. එතකොට පරිදීමේට අනන්න හේතුව විවිධ වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගතයේ දිහා බැලුවොත් ඕනම කෙනෙක්ගේ ශෝකයට හේතුව තණ්හාවයි. ඒවා ඉතින් කෙටියෙන් බුදුහාමුදුරුවෝ අනිත්යෙන් වල දේශනා කරන මේ පින්වතුන්ට මතක තියෙන ඒවා. තණ්හාය ජායති ශෝකෝ. ශෝකයේ උපදින්නේ තණ්හාව. නමුත් අපේ ශෝකය දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය සංසාරය හදන අපි වගේ අයට ශෝකයක් ඇති වුණාම ඒ ශෝකයට හේතුව දෙන්නේ තමන්ගේ තණ්හාව නෙමෙයි. තව පුජ්‍යලයේක හෝ පුජ්‍යල මාන කාණ්ඩායමකට හෝ වෙනත් භෞතික සාධකයක් හේතුව විදිහට අපි කියනවා. මම ශෝක වෙන්නේ අහවල් කාරණේ හින්දා කියලා. මම ශෝක වෙන්නේ ආර ආහවලා හින්දා. මම ශෝක වෙන්නේ නැත්නම් දේශ ගුණක විපර්යාසයක් හින්දා. නමුත් ඔය වගේ විවිධ දහස් ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ශෝකය තුල නැහැ. ශෝකය කියන එක තේරෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට එකම හේතුකින් ඇති වෙන එක. හේතුව තණ්හාව. කාගේ තණ්හාවද? සමාලක සක්‍රිය වෙච්ච තණ්හාව. දැන් ඒතකොට දෙක. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අන්තර්ගතයේ ওই විදිහට ස්වરૂප දෙකකට වෙටෙනවා. ජාති ජරා මරණ ආදී මේ දුක් ටිකක් තියෙනවා ඒක දුක්ඛාරි සත්‍ය. ඒ ටිකම තියෙනවා සංසාරගත සත්‍යයට. සාමාන්‍ය ස්වરૂපයේ යා කම්මස්සගත සම්මාදිට්ඨියේ ඉන්නකොට ඒ දුක හැබැයි දුකක්ම කියන්නේ. සමහර ඉපදීම අවස්ථාව අපිටම ශාපා. ඒකින්ද තමයි උපන් දින සාද කියන්නේ. හරි සතුටින් අපි බලා ඉන්නේ දරුවෙගේ උපන් දිනේ එනකම්. ඒ මොකද? ඉපදීම සැපයි. දරුවෙක් ඉපදිනකම් බලා ඉන්නේ සතුටින්. මොකද? ඉපදීම සැපයි. ඒ මොකද එහෙම උනේ? නිකන් නෙවෙයි. අපේ වැරද්දක් ඉන්නද නෑ. අපි ළඟ තියෙන දික්තිය වැරද්ද. අපි ළඟ තියෙන දිට්ඨිය මොකද්ද? කම්මස්සගත සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියයි. පස්පව් කරනකොට තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි. පස්පව් වලින් වැළකීලා ඉන්න අවස්ථාවේදී අපි ළඟ තියෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියයි. එහෙනම් ඔන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියට සම්බන්ධ කරලා බලන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මොන වගේද කියලා. නමුත් අපි කරන්නේ එහෙම නෙමෙයි. කම්මස්සකත සම්මාදිට්ඨියේ ඉඳලා ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන ಗುಣ සංගපාණ්ඩයයි. මේක ධර්මානුකූලව අපිට වැරදිච්ච තැන. අපිට වැරදිච්ච තැන උන්නතන. ඒ කියන්නේ කම්මස්සකත සම්මාදිට්ඨියේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුක ගැන එක විදිහක තියෙන්නේ. නමුත් අපි ඉගෙන ගන්නවා ලෝකෝත්තර සම්මාදිට්ඨියේ දුක ගැන. ඒ කියන්නේ ජාතිය දුකයි. එහෙම ජාතිය දුකයි කියලා තේරුමක් කවදාවත් එන්න බෑ. මේ කම්මසකතා හැමාරි කියන එකට. නමුත් ජාතිය දුකයි කියලා කියවුණු. ඒ රඟපෑම. අන්න ඒක නිසාවෙන් ඒ පුජ්‍යලයට කොච්චර බුදුහාමුදුරන්ගේ ධර්මයේ ළඟට බණ ඇහුවත් ඉපදීම දුකයි කියලා අවබෝධ වෙන්නේ. මොකද ඉපදීම දුකයි කියලා මරණය දුකයි කියලා අවබෝධ වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබුවොත් විතරයි. නැත්නම් ඒක අවබෝධයක් නෙමෙයි තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියාවන්නේ මෙන්න එහෙමයි කියලා කියන්න පුළුවන් කමක් විතරයි. දැන් අන්නේ උඩ අපි රැවටීමකටපත් වෙනවා. දැන් ඊගාට තව දෙයක් වෙනවා. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී විශේෂ ගුණයක් තියෙනවා. දැන් ඉපදීම දුකයි. ඒ ඉපදීමට හේතුව තණ්හාවයි කියලා ඒකායන නියත සත්‍යයක් වෙනවා දෙවුණු. දෙවුණි ආරි සත්‍යය. වෙන හේතු නැහැ. දැන් කම්මසගත සම්මාදිට්ඨිය නම් ඉපදීමට හේතු ගණනාවක් එක එක කෙනා කියන්න පුළුවන්. ඒවා එකක්වත් අතන නෑ තියෙන්නේ එකම එක නියත සත්‍යයක්. තණ්හාවක් නැති තැනක ඉපදීමක් නැහැ. ඉපදුණු තැනක් තියෙන එතන තණ්හාව තියෙනවා. මේ සත්‍ය තමයි එතන ආර්ය සත්‍ය හතරේ දෙවෙනි ආර්ය සත්‍යය. ඊළඟට ඔය ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන මොහොතක බුදුහාමුදුරුව පස්වක මහණුන්ට පෙන්නනවා මෙන්න මේ ගුණයත් අන්තර්ගතයි. දැන් ඉපදීම දුකක් කියලා තේරෙන තැනක ඒකට හේතුවත් ඒ දිට්ඨිය තුලින්ම තේරෙනවා. වෙන වෙන විකාර තේරෙනවා නෙවෙයි හේතුව තණ්හාවයි. ඒ එක්කම මේ ditthිය කම්ම මේ ලෝකෝත්තර සම්මා ditthිය තුල තියෙනවා දුක නැති තැනකුත්. ඒකක් තියෙනවා. එතද දුක ඇති වෙන තැන තේරෙනවා දුකට හේතුව තේරෙනවා දුක නැති තැනකුත් තේරෙනවා. දැන් උදාහරණයක් විදිහට ඕක ලෝකෝත්තර නැතුව කම්මස්සගතා සම්මාදිට්ඨියට ආපුවම ඊට වෙනස් වෙනවා. දැන් මිනිස්සෙගේ ඉපදීම දුකයි කියලා මිනිස්සුන්ට තේරෙන්න පුළුවන්. මෙච්චර දුක් විඳින්න ඕනේ, වැඩ කරන්න ඕනේ, ලෙඩ හැදෙනවා, ජීවත් වෙන්නේ පොඩි කාලෙයි. එයා අහලා තියෙනවා දෙවියෙක් ඊට වැඩිය වෙනස්. එතකොට දෙවියෙක් වෙනස් නම් මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. ජීවිතයේ මනුස්සත්වයේ ඉපදීම දුකයි. දුකට හේතුව හැබැයි තණ්හාව කියලා එයාට තේරෙන්නේ නැහැ. කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒකට හේතු ගණනාවක් එයා දාගෙන පින් කරපු හිඳයි මේක ලැබුණේ. ඒක ඇත්ත. ඒකට යම්කිසි විදිහේ ගුණයක් තියෙනවා. මං ගිය ජීවිතයේ පස්පව් කරපු නැති හින්දා මේ ජීවිතේ මිනිස්සෙක් වුණා. ඒක තමයි manussත්වයේ උපදින්න හේතුව විදිහට බුදුහාමුදුරන්ගේ සාමාන්‍ය ශ්‍රාවකයෙක් දන්නේ නෙවෙයි. නමුත් ඒ ශ්‍රාවකයාට මෙන්න මෙතෙන්ට යන්න බෑ. සම්මස්සගත සම්මාදිට්ඨිය ඉන්නවනම් කොයි තැනටද දැන් manussත්ය manussත්යේ ඉපදීම දුකයි කිව්වට ඒ manussත්යේ ඉපදීම දුක නම් දුක නැති තැන යාට තේරෙන්න පුළුවන් manussත්යේ දුක උනාට දේවත්වයේ සැපයි ඒක සැප තැන තේරෙන්නේ කම්මසගත සම්මාදිට්ඨියට අමුතු විදිහට එහෙනම් manussත්වයේ ලංකාව වගේ ආසියාවේ ඉපදීම දුකයි. යුරෝපයේ ඉපදුනා නම් සැපයි. දැන් ගැහැණු කෙනෙක් කියලා ඉපදීම දුකයි, පිරිමි කෙනෙක් වුණා නම් සැපයි. දැන් මෙන්න මේ වගේ මේ කම්මස්ස කතාව සම්මාදිට්ඨියේ සැප තේරෙන්නේ එයාගේ මතය අනුව. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය එහෙම වෙන්නේ නැහැ. ඒකත් නියත වෙනවා. ඉපදීම දුකයි කියලා ලෝකෝත්තර සම්මාදිට්ඨියට තේරෙනවා නම් තේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ඉපදීම කියන සංකල්පය තුල ඉපදීම කියන උපාදානය තුල ඒක දුකයි කියලා අනිවාර්යෙන් තේරෙනවා. ඒකට හේතුව තණ්හාව කියලා තේරෙනවා. ඒ දිට්ඨිය තුල තියෙන අන්තර්ගතයයි. ඒකේ විමුක්තිය තේරෙනවා නිවන. උපත් උපතන් නැති තැනමයි විමුක්තිය. දැන් සම්මාසගත සම්මාදිට්ඨියදී එහෙම නෙමෙයි. උපතන් නැති තැන නෙමෙයි විමුක්තිය කියන්නේ දුකයි කියලා තේරුණාට පළක් වෙලාට. මනුස්ස උප්පත්තියට වැඩිය දේව උප්පත්තිය නිවන වෙනවා. දේව උප්පත්තිය නැත්නම් බ්‍රහ්ම උප්පත්තිය නිවන වෙනවා. නැත්නම් manussත්වයේම දුප්පත් උප්පත්තියට වැඩිය පොහොසත් උප්පත්තිය නිවන වෙනවා. එහෙනම් නූගත් නූගත් කුජලයක විදිහට උපදුනාට වැඩිය උගතෙක් වෙන්න පුළුවන් පරිසරයක උපදින එක නිවන වෙනවා. ඔන්න ඒ වගේ නිවන් රාශිය කම්මස්සගත සම්මාදිට්ඨිය හදනවා. නමුත් ඒක සංසාර විමුක්තිය නෙවෙයි එතන නිවන. තවත් සංසාරයක්. එහෙනම් කම්මස්සගත සම්මාදිට්ඨියට නිවන කියලා පෙන්වන හැම තැනම තියෙන්නේ තවත් සංසාරයක්මයි. ඒ වුණාට දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ඔහොම වෙන්නේ නිවන ඒකායන මාර්ගය. ඊළඟට ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තව තියෙන විශේෂ ගුණයක් තමයි තව අන්තර්ගතයක් ඇතුළත් වෙනවා ඒ ධිට්ඨිය තුල දුකක් දුකක් ඇති වෙන තැනක් දැනගත්තොත් ජාතිය උපදීම දුක නම් ඒකට හේතුව තණ්හාවම කියලා ගන්නව වෙන විකල්පයක් නැහැ ඒ තණ්හාව නැති තැන නිවනයි. ඒ නැති කරන්න යන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම හැර වෙන දෙයක් නෙවෙයි කියලා දන්න. ඔන්න ඔය ආර්ය සත්‍ය හතර අන්තර්ගත දිට්ඨිය තමයි බුදුහාමුදුරුවෝ පස්වර මහණුන්ට කියා දෙන්නේ. මෙන්න මෙතන තමයි සංසාර විමුක්තිය තියෙන්නේ. ඔන්න ඔය දිට්ඨිය කවුරු හරි ලබා ගන්නවද? එතන තියෙන සංසාර විමුක්තිය. ඒක ලබා ගන්න නම් පස්වග මහණුන්ට කරන්න කියන්නේ අන්ත දිග අතහරින්න එච්චරයි. අපිට කියන්නේ එහෙම නෙමෙයි සීල සමාධි ප්‍රඥා වඩන්න. අපි ගොඩක් ಜಾති කරන්න ඕන අර සුදුසුකම් ලාභී කරන්න ඕන දේ තමයි මේ සූත්‍රය අන්තර්ගත කරේ. අද දේශනාවට කාල වේලාව අවසන් වෙලා තියෙනවා. අපි අද දවසේ මේ දේශනාව අවසන් කිරීමත් ඒ වගේම ඊළඟ දේශනාවලදී සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය හා මාර්ග ආර්ය සත්‍ය ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාශත්තාස බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පිතා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං චිරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං තං අනුමෝදිතා චිරං රක්칸තු ලෝක සාසනං ආ අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණුමිට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ